තෙරුවන් සරණයි ගරුණීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද පළවෙනි දවසේ පළවෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල එහෙම නැත්නම් ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පළවෙනි දවසේ නිසා කාරණා ටිකක් මම මතක් කරන්නම්. කාට හරි මේ තාක්කල් දීලා තියෙන භාවනා උපදේශ පිළිබඳව වැටහෙන්නේ නැත්නම් කෝ විස්තර සහිතනක් අවශ්‍ය නම් මූලික භාවනා උපදේශ මේ අවස්ථාව කර්මාකල ප්‍රයෝජන ගන්නයි කියලා මම ඉල්ලා හිටිනවා. ඒ වගේම තමන් ආරසා කරන ශිල්පද පිළිබඳව මොනවද එකකින් අදහස් කරන්න කියන එක තේරුම් ගැනීම සම්බන්ධව දුෂ්කරතා තියෙනවා නම් අපහසුතා තියෙනවා කර්මා කරලා ඒ ධර්ම සාකච්ඡා වලදී මතු කරගන්නයි කියලා කියනවා. ඒ වගේම මේ ස්ථානයේ සම්බන්ධව නැත්නම් අපේ මේ භාවනා වැඩමුළු සම්බන්ධව අපි එකගතා ඇති කරගෙන තියෙනවා. මේ මේ විදියට කාලසටහනක වැඩ කරන්න ඕනේ මේ මේ විදියට නිසද්දතාවය අරසා කරන්න ඕනේ යම් ආකාරයකට කාට හරි අසනීපයක් අවශ්‍යතාවක් වුණොත් මේ මේ විදියට කටයුතු කරන්න කියලා අන්න ඒක සම්බන්ධව කාට හරි සලකා බැලිය යුතු කරුණු තියෙනවා නම් ඒත් කරුණා කරලා මේක අවස්ථාවක් කරගන්නයි කියලා මම ඉල්ලා හිටිනවා ඊට අමතරව මේ වැඩමුළුව දිගටම අපි ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිලක් තමයි නම් කරලා තියෙන්නේ. ඒකේ මූනරවල් දෙකක් තියෙනවා. එකක් තමයි තමන් මේ ගත කරන භාවනා ජීවිතේට ආධ්‍යාත්මික ජීවිතයට සම්බන්ධ නැත්නම් තමන්ගේ ජීවනයට සම්බන්ධ ප්‍රශ්න තියෙනවා අපි ධර්ම සාකච්ඡාට සම්බන්ධ කරගන්නවා. තව මූනරක් තියෙනවා කමඨහං සුද්ධ කරනවා කියන එක. තමන් භාවනා කරනකොට පරියන්කේදී සක්මනේදී එහෙම නැත්නම් එදිනෙදා සතිය පිහිටවන්න ගන්නකොට ලැබෙන අත්දැකීම් සම්බන්ධව සුද්ධ කර ගැනීම, පිරිසුදු කර ගැනීම තියෙනවා නම් කමඨාන් සුද්ධ කිරීම කියලා කියනවා. ඉතින් ඒක අපි මෙතෙන්දී පොදුවේ කරන්නේ. ඒ දෙකේම සාමාන්‍ය සාකච්ඡා මූලවර එකමයි. ඉතින් කමඨාන් සුද්ධ කරන වෙලාවේදී ඒක තනි කරම Tamanට ප්‍රශ්න කර එහෙම නැත්නම් අදාළ දෙයක් තමයි සාකච්ඡා කරන්නේ. ධර්ම සාකච්ඡාවට අපි ඊට වැඩි පොඩ්ඩක් පුළුල් විශයකට ඉඩ තියලා තියෙනවා. ඉතින් මේ ටික අපි ධර්ම සාකච්ඡාවේ ආරම්භ කිරීම කලින් මතක් කරනවා මේ සඳහා ක්‍රම දෙකකට සම්බන්ධ වෙන්න පුළුවන්. එකක් තමයි තමයි තියෙන ලිඛිත ප්‍රශ්න ලියලා ඒ ප්‍රශ්න පෙට්ටියට දාන්න පුළුවන්. ඒක තමයි මේ කොලේ සඳහන් කරලා තියෙන්නේ. අවදීට අමතරව සාකච්ඡා වාරයේදී ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙළ යද්දී ඒකෙදී යම් යම් පිසුදු කර ගැනීම සුද්ධ පවිත්‍ර කර ගැනීම මත ප්‍රකාශ කරන්න තියෙනවනම් ඒකටත් අපි මයික් එකක් වෙන් කරලා තියෙනවා කාට හරි අවශ්‍යතාවක් තියෙනවා අදහස් ප්‍රකාශ කරන්න ඉතින් මයික් එක දෙන්නේ වාර්තාගත වුණාට පස්සේ ඒ වාර්තාග ඒ වාර්තාවට රෙකෝඩින් එකට ප්‍රශ්න පිළිසුදු ඇහෙන්න ඕන නිසායි සමහරු කැමති නෑ මයික් එකට කතා කරන්න ඒක අපි ඇත්තටම දන්නවා නමුත් මේකට සම්බන්ධ නොවී පිටේ ඉඳලා මේ වාර්තා අහන අයගේ ඉල්ලීමක් තියෙනවා විශේෂයෙන්ම සංවිධානය කරන අය බක්ලාට සාකච්ඡා යනකොට ලිඛිත ප්‍රශ්න නෙවෙයි නම් සභාවෙන් ඇහෙන ප්‍රශ්න ඇහෙන්නේ නැහැ කියලා. ඒ නිසායි මයික් එක යෝජනා වෙලා තියෙන්නේ. ඒකට අනුග්‍රහයක් පිණිස ප්‍රශ්න තියෙනවා නම් මයික් එකට කතා කරන්නයි කියලා. ඊට අමතරව තරුණ පිරිසක් ඉන්නවා. එයාට මේ ඉංග්‍රීසියෙන් කරන දේශනාවල් වල සමහර කොටස් වැටෙන්නේ නැහැ. වැටෙන්නේ නොවෙන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් මං ඉල්ලීමක් කරනවා ඒ අත්තන්ගෙන් ඉංග්‍රීසි සිංහල දේශනාවට එන්න, අහුම්කම් දෙන්න, ශක්ති ප්‍රමාණයෙන් යම් තැනක යම් ප්‍රදේශයක වැටෙන්නේ නැත්නම් ඒක පිළිබඳව ලිඛිතව ඉදිරිපත් කරන්න. එහෙම නැත්නම් මේ වගේ වෙලාවට මතු කරන්න. එතකොට මට ඒ කොටස් පිළිබඳව ඉංග්‍රීසියෙන් උත්තර දෙන්න පුළුවන්. නිසා ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල කොතනක හරි කවුරු හරි ප්‍රශ්න අහලා තියෙන ඉංග්‍රීසියෙන් නම් මම උත්සාහ කරනවා ඒක ඉංග්‍රීසි මාධ්‍යයෙන්ම උත්තර දෙන්න. ප්‍රශ්න අහලා තියෙන සිංහලෙන් නම් උත්තරයක් බලාපොරොත්තු වෙන්න ඕනේ. සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සිංහලෙන්. ඉතින් මේ ටික තමයි මට හිතන්නේ පළවෙනිම සාකච්ඡාව පටන් ගන්න ඉස්සෙල්ලා දැනුම් දීලා තිබුණොත් මතක් කරලා තිබුණොත් හොඳයි කියලා. ඉතින් ඊට පස්සේ මම ඉල්ලීමක් කරනවා ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියලා අපි අලාකෝ මාත්‍යාගේ ඒ අනුව අපි සතිವಾರේ පටන් ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ගරු ස්වාමීන් වහන්ස මම අවුරුදු දෙකක තුනක පමණ කාලයක් භාවනාව පුරුදු කරමි. ආනාපානය හරහා සතිය පිහිටවීම කරගෙන ආවේ. මුල් කාලයේදී හොඳින් ආනාපානය දැනුණද දැන් බොහෝ විට පටන්ගත් විටම ආනාපානයට සතිය ගැනීම දුෂ්කරය. ඒ වෙනුවට නොයෙකුත් සිතුවිලි සහ චේතනා හොඳින් පෙනෙන්නට පටන් ගනී. ඒවා අතර ඇති සම්බන්ධතාවයක් සම්බන්ධතාවයන්ද හොඳින් වැටහි. එක් සිතුවිල්ලක ඇති සංඥාවක් වරන් ඇතුලේ වචන නිසා කට ඈඳී තව සිතුවිල්ලක් හටගනී. මෙසේ වැලක් ලෙසට යන සංස්කාරයන්ගේ සමහර විට කිසිම සම්බන්ධයක් නැත. සංස්කාර බලන්න ඇතුළේ සිතුවිලි හැදෙන ආකාරයත් වෙනස් වී යන ආකාරයත් දැනගන්නට පුළුවන්. ඉතා වේගත් වේගවත් බවක්ද දැනේ. මෙලෙස බොහෝ වේලාවක් සිටීම නැවත වෙනත් අරමුණක් ගැටෙන තෙක් වැරදි මාර්ගයක් නම් කරුණාකර උපදෙස් ලබා දෙන්න ස්තුතියි. ඔයකේ පැති දෙකක් විතර මේ මුල් කොටසේ පේන්න තියෙන්නේ කලින් පිනිච්ච ආනපානේ නොපෙනෙනා වගේ කියන පශ්චාත්තාප ස්වරූපයක්. එනමුත් පසු කොටසට යනකොට ඒක පශ්චාත්තාප ස්වරූපයක නෙවෙයි ඒක සාධනීය පැත්තකට ගෙනලා තියෙනවා. ඒ වුණාට මට වෙන දේ පේනවා කියලා. ඉතේන චේතනා, හිතවිලි පේනවා. ඒක නිසා අර මුලින් කියන පශ්චාත්තාව ගතිය නෙමෙයි පස්සට යනකොට තියෙන්නේ. ඒ තියෙද්දිත් මම කැමැති ප්‍රකාශ කරන්න අපිට මෙතන ඇත්තටම ආනාපානෙ ගන්නේ උපකරණයක් විදිහට විතරයි. ආනාපානෙ හරහා අපි උනන්දු කරවන්න හදන්නේ සතිය අඛණ්ඩ භාවයයි. සතිය සඳහා අරමුණක් වශයෙන් ආනාපානෙ ගත්තට ආනාපානෙ නැතුණාට සතිය තියෙනවා නම් එතකොට අපිට කියන්න පුළුවන් සතියේ පැවැත්ම අනවන තිබුණත් එකයි නැතත් එකයි. උගව දෙනෙක් මේ දෙක පටලවා ගන්නවා. ආනපාන කියන්නේ නිවන කියලා හිතා ගන්න. ඉතින් ඒක හම්බුනේ නැත්නම් නිවන ලැබුණ නැහැ කියන තරමට කනගාටු වෙනවා. නමුත් මේකේ මේක නෙවෙයි තියෙන්නේ ආනපානේ අපි අරමුණක්, නිමිත්තක්, ලකුණක් විදිහට පාවිච්චි කරනවා. ඒක ගෙවුණත්, ඒක තිබුණත්, ඒක ප්‍රසිද්ධ වුණත්, අප්‍රසිද්ධ වුණත් සතිය දිකට පවතිනවනම් අපේ කාරණා වෙනවා. මේ ලියන කෙනාට ඒක පොඩ්ඩක් ඒ පිළිබඳ හැඟීමක් තියෙනවා වගේ පේන්න තියෙනවා. ඒකයි අර පසු ප්‍රතිඵල දෙන්නේ මේ අදහසට ගරු කිරීමක් වශයෙන්. එතකොට දර්ශනයක් වශයෙන් කියනනම් අපි වාහනයක් කියලා ගන්නකොට ලයිසන් එක ගන්න හැම වාහනේම එළවල ලයිසන් පෙන්නන්න ඕනේ නැහැ. එක මොඩල් එක ලයිසන් එක ගත්තට පස්සේ ඕන එකට බලන්න ඕනේ. ඒ නිසා ලයිසන් එක ගත්තට පස්සේ ගියර් එක ටිකක් වෙනස් වෙනවා වාහනේ වාහනේට. ක්ලච් එකත් වෙනස් වෙනවා. ඒකට ඒකට වෙනම ලයිසන් ගන්න ඕනේ නැහැ වෙනම පුහුණු කරන්න ඕනේ නැහැ. දැනුමින් ගන්න පුළුවන් අර අර තියෙන ලයිසන් එකෙම අනික් වාහන පදවන්න පුළුවන්. ඒ නිසා මෙතන ආනපනේ කියන අපි ගැඹුරු වචනයෙන් කියනවා රූප කර්මස්ථානයේ හරහා සතිය පිටවල රූප කර්මස්ථානයේ නාම කර්මස්ථානට මාර වුණත් අරමුණ නාම ධර්මයක් වුණත් සතිය කැඩලා නැති බව විශ්වාසයක් තියෙනවා නම් අන්තිම ප්‍රශ්න උත්තරය ඒකයි. ඒ කියන්නේ වැරදිලා නැහැ. නමුත් පොඩි පටලැවිල්ලක් තියෙනවා. මේකේ මේ සංස්කාර කියලා කියන්නේ හිතවිලි කියලා ඍජු සමීකරණයක් පෙන්වන්න හදනවා. ඒක එච්චර සෞඛ්‍ය සම්පන්න එකක් නෙවෙයි. සංස්කාර නාම ධර්මයක් බව නම් හැබෑව. හිතවිලි ස්වරූපෙන්නේ විවිධ ස්වරූප වලින් එන්න පුළුවන්. එදා සංස්කාර කියන වචනේ අපි එහෙම ඉතුරු කරමු. ඉතිලි කියන වචනේ එහෙම ඉතුරු කරමු. ඒ දෙකේ කොයි එකාවත් ඒ දෙකම පවතිද්දී ඒව කොච්චර කෝලං කරත් කොච්චර උලීලි පාණ්ඩ ආවත් කොච්චර දේවල් කරත් සතිය අකණ්ඩ පවතිනවා නම් ඒ වගේ වෙන විෂම බලපෑම නපුර අඩු වෙන්න පටන් ගන්නවා. නමුත් ඇයි ඒව එහෙම තීජ නැවත එන්නේ කියන ප්‍රශ්නයක් අපිට මතුවෙනවා. ඉතින් උගාක් වෙලාට අපි අබ්බැහි නිසා වෙන දෙයක්, කර්ම ශක්ති නිසා වෙන දෙයක්, අපේ රුචි අරුචිකන් නිසා වෙන දෙයක්. දැන් විතරයි අපි ඒක ස්වરૂපෙන් දකින්නේ. ඉතින් සාරාපු ගැම්මට ආපු Javaට කොච්ච දාන්න පටන් ගන්නවා. යෝගාවචරයගේ අනේ මේක නොවේවා කියන හිතවිල්ල සංස්කාරයක් විතරයි. ඒකට වෙන්නේ ඒක එහෙම හිතන්නේ තන සංස්කාර වැඩි වෙනවා. කරන්න තියෙන අතර වෙන්න ඕන කමක් නැහැ. මම මේකෙන් අලුත් අදිෂ්ඨාන පිටවන්න යන්නේ නැහැ. ප්‍රාර්ථනා පිටවන්න යන්නේ නැහැ. සංස්කාර ඇති කරන්න යන්නේ නැහැ. මේ තමයි මම යනවා. මේ තමයි මම කියන්නේ මේක තමයි කියලා ආන එක දිහා බලහන් ඉන්නවා නම් එතකොට සතිය පොඩි ඉඩක් කරන් දෙනවා සම්පජඤ්ඤයට ඥාණයට ඒක නිසා ඒ සතියෙන් තොරතුරු එන්න පටන් ගත්තට පස්සේ තමන් ඒක විනිශ්චය කරන්න අදිෂ්ඨාන කරන්න එහෙම වේවා මෙහෙම වේවා කියලා ප්‍රාර්ථනා කරන්න යන්න යන්න වෙන්නේ ඉවුවට තමයි ඇත්ත වශයෙන්ම සංස්කාර කියලා කියන්න පුළුවන්. ඒ නිසා ඒව සංස්කාර බව දැනගෙන මේ විඤ්ඤාතේ විඤ්ඤාතමත්තන් කියන විදිහට මනස වැඩ කරනවා වැඩ කරන එක ගැන තොරන් ගහන්න යන්න එපා. සැලසුම් හදන්න යන්න එපා. මගේ කියා ගන්න යන්න එපා. හැබැයි මගේ කියලා පයින් ගතියක් තියෙනවා. ඒක දැකලා නතර කරගන්න. පුළුවන් නම්. එහෙම නතර කරන්න බෑ. පැනලා දෙනවා නම් පැනලා සංස්කරනවා. මේක තමයි සංස්කාර කියන්නේ කියලා තේරුම් ගන්න පුළුවන්. මොකද අපි කැමැතුනට නතර වෙන්නෙත් නැහැ. කැමැතුනට වැඩි වෙන්නෙත් නැහැ. ඒ නිසා ඒ ශේෂ්ත්‍රය ආනාපාන බලනවා වගේ ලේසි නෑ. ආනපාන කියන්නේ රූප කර්මස්ථානයක්. ඒක වැඩ කරන්නේ භෞතික විද්‍යාවට. මේක වැඩ කරන්නේ ඒක විශාල පතේක. ඒ නිසා අරකින් ගත්ත දැනුමින් අපිට තියෙන්නේ කොයි දේ මතු වුණත් නාම ධර්ම වශයෙන් දේශ බලාගෙන දැක්කට නොදැක්කා වගේ ඇහුණට නැහුණා වගේ දැනුණට නොදැනුණා වගේ මේක පිළිබඳව සැලසුම් හදන්න ලෑස්ති වුණාට සැලසුම් හදන්න ලෑස්ති වීම එතනින් නැතකලා බලා ඉන්නවනම් හොඳ පරිණාමයක් වෙලා වෙලා තියෙනවා මේ කියන කතාව හැටියට වෙලා තියෙනවා ඒකෙන් නාම කර්මස්ථාන නැත්නම් නාම ධර්ම අරූපී ධර්ම ධර්ම පිළිබඳව භාවනාවට හොඳ දරට විවෘත වීමක් එහෙම නැත්නම් කියනනම් ජනේලයක් විවෘත කරගත්තා වගේ සත්‍යයක් තියෙනවා ඒ නිසා අවසාන කාලා තියෙන වචන හැටියට පිටගිය ගතියක් නම් පේන්නේ නැහැ හැබැයි තිබුණට වැඩිය සංකීර්ණ තිබුණට වැඩිය විස්තීර්ණ ඒකට අභියෝගාත්මක කොටසකට දැන් තමන් ඇවිල්ලා තියෙනවා. අනිත් දවසෙත් පටන් ගන්නකොට පටන් ගන්න ආනපානේ සතිය අම්මටමට ඉන්න අරින්න භාවනා විසින්ම වගේ රූප ධර්ම වලට ගෙනියනවා. ගෙනිච්චට පස්සේ ඒක තියා හොඳට බලලා ගන්න පුළුවන් තරම් තොරතුරු ගන්නවා මිස හසිර හැසිරවීමක් කරන්නේ නැතුව ප්‍රාර්ථනා කරන්නේ නැතුව ප්‍රාර්ථනා කෙරෙනවා නම් ඒ බව දැනගෙන ඉදිරියට යනවා නම් දට අභියෝගේ බාරගත්ත කෙනෙක් විදිහට ලකුණු ලබා ගන්න පුළුවන්. ඒක පොදුවේ කියනකොට මේක පටලැවිලක් නෙවෙයි කියන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්නට. ගරුතර ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය පුරුදු කිරීමෙන් දුකෙන් මිදෙන්නේ කෙසේද? මම තේරුම්ගත් පරිදි කියමි. වහන්සේ වැරදි අතොත් නිවැරදි කරන්න යයි ඉල්ලමි. සාමාන්‍ය අපි සෝවාන් නොවූ සෑම දෙනාම සිටින්නේ නিত্য සුඛ ආත්ම සංඥාවේ. පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය එනම් ඇත්ත ඇති සැටියේ දැකීමෙන් පංච උපාදානස්කන්ධයේ කලකිරීම ඇතිවේ. ඒ කලකිරි කලකිරීමෙන් නොඇලී නොඇලීමෙන් මිදේ. ආනාපානෙන් සතිය දියුණු වේ. දියුණු සතිය හා අනිකුත් මාර්ග අංග යොදා ගැනීමේ ඇත්ත ඇති සැටියේ ඇති සැටියේ දැකිය හැකිය. එනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය දැකිය හැක. එයින් පංච උපාදානස්කන්ධේ නොඇලී ඒ ආකාරයට දුකෙන් මිදී. මේක නරක නෑ මම හිතුවේ බොහොම කෙලින් ක්‍රමයක් තියෙනවා. මේ වගේ බරපතල වචන මොකක්වත් ඕනේ නෑ. ආනාපාන කියන්නේ දුකක්. හොඳට දැනගන්න සතිය කියන්නේ දුකක්. ආනාපාන කියන්නේ සතිය කියන්නේ උද්ද වස්තු කියලා ගන්න එපා. සතිය ආනාපාන නැත්තම් කක්ක ගොඩක ඉන්නේ අපි. අතීතය අනාගතය අරයයි මෙයයි ඔක්කොම අල්ලගෙන තද කාම ලෝකයක පැටලා කාම සංඥා කොටක ඉන්නේ. ඒක මනින්න බැරි දුකක්. ආනාපාන කියන්නේ දන්න දුකක්. සතිය කියන්නේ දන්න දුකක්. අර විශාල දුක්කඳක් ඊට පුංචි දුකකට හේතු කරලා පුංචි දුකේ නතර කරනවා හිතර මහා දුක්කඳ තල්ලු කළා දාන්න. අපි ලොකු ගලක් පෙරලන්න පුංචි ගලක් වහඟුවට ගන්නවානේ. අඩේට ආනාපාන කියන්නේ අඩයක් විතරයි. අමු දුකක්. උඩ සිංහලෙන් කියන සුවාසය කියලා. ඉන්නකම් අදිනවා. ඔගේ කිසිම සුද්ධයක්වත් කිසිම නිවනක්වත් කිසිම පිළිතුරක් නැහැ. අර දුක ගොඩාක් දුක් කරදර අයින් කරලා මේකේ හිත නතර කරන්න පුළුවන් ගතිය විතරයි ඔකේ තියෙන්නේ. ඒ වෙනතෝයක පංච උපාදානස්කන්ධ හරහා අනිත්‍ය දුක්ඛ අනාත්ම හරහා ඇතිහැටි දැකීම හරහා විතර කරන්න පුළුවන්. ඒ බොහොම සරලයි. චූලසෝඤ්ඤත සූත්‍රයේදී සරුවචනanse පෙන්නනවා අපි මේ වගේ තැනකට නාවනම් ආරණ්‍ය සංඥාව ගන්නකො නාවනම් අපි කොහෙද ඉන්නේ අතීතය ගැන හිතමින් අනාගතය ගැන හිතමින් අනුන් ගැන හිතමින් අතන මෙතන හිතමින් කෙලවරක් කරන්න බැරි දුක් කඳක් ප්‍රවෘත්ති අහමින් පත්තර බලමින් රේඩියෝ අහමින් එන්න තියෙන දුක් ගොඩක පැටලවගෙන කෙලවරක් නැතුවනේ දැන් මෙතෙන් ආවට පස්සේ තියෙන අපිට දැන් ආරණ්‍ය සංඥාවනේ gedara සංඥාව නැහැනේ පෞලි සංඥාවකුත් නැහනේ. දැන් අපි ඉන්නේ යෝගාචර පිළිස. මේකත් අලි දුකක්. අරතරන් දුක නැහැ. ඒක මොකද දන්නවද? උඟ දෙනෙක් මෙතෙන් දෙන්න කැමති ඉන්න බෑ. මේ වගේ එකට එන්න උඟ දෙනෙක් කැමති ඉන්න බෑ. මොකද ඒගොල්ලෝ අරවට ඒ තරම් බැඳිලා. අපිට පුංචි පෙරපිනකට වගේ මේ අර දුක විනුවට මේ දුක ගත්තා අරක ලොකු දුකක්. මේක ප්‍රමාණ කළ හැකි දුකක්. මෙතෙන් ආවට පස්සේ සරුවචනාංශය ආනන්ද සාසිර කියනවා මුළු අරණ්‍ය පිළිබඳව කල්පනා කරන්නට උඹේ ඇඟට විතරක් හිත ගන්න පුළුවන් නම් ඔබට දැන් එනවනම් එන දුකක් එන්නේ කය සම්බන්ධ විතරනේ. ඊතර දොර පිළිබඳ ඇත්තෙත් නෑ, හරක බාහන පිළිබඳ ඇත්තෙත් නෑ, මිල මුදල් පිළිබඳ ඇත්තෙත් නෑ, උත්සව පිළිබඳ ඇත්තෙත් නෑ. අරණ්‍ය පිළිබඳ ලොකු දුකුත් නෑ කයට ගත්තා. ඒතර ඒකට අවදි වෙලා ඉන්නවා කියලා කියන්නේ අර දුක් දෙකක් අයින් කරලා ක්‍රමය. ඊට පස්සේ කය කියලා කියන හතර මහ භූතයෝනේ. ඒකේ වායෝ ධාතුව විතරක් වෙන ආනාපාන ගත්තයි කියලා කියන්නේ අර දුකෙන් හතරෙන් එකට බැස්සනවා. දැන් ඒකෙම හිත තියනවා කියලා කියන්නේ gedara dore හරක බානේ ප්‍රශ්න නැහැ. අරණ්‍ය ප්‍රශ්න නැහැ. කය පිළිබඳවත් වායෝ ධාතුව විතරයි. ආයෙච්චරයි. ඔක වෙන මොකක්වත් මහා ලොකු බරපතල මොකුත් උන්නේ මහා දුක්ඛන්දක්. ගේ ගෘහාසිත දුක අරණ්‍ය දුකට දාලා අයින් කරනවා. අරණ්‍ය දුක මම දැන් මෙතන කියන එකට දාලා අයින් කරනවා. මම දැන් මෙතන කියන එක වායෝ ධාතුවට ටික හතරකින් ඇලෙන පට ව්‍යාපෝතේය වායෝ ධාතුවට නැත කරන්න පුළුවන් නම් අපි මේ වායෝ ධාතුව ඇල්ලීම නිසා ආය ධාතුවට වහංගු වීම නිසා වායෝ ධාතුවට හේතු වීම නිසා අයින් කරන දුක්ඛඳේ වටිනකම අයින් කිරීම වටිනකම තනි සරුවචනාංශේ විතරයි අපි හිතන ආනාපාන ගැන මැජික් එකක් ආනපන කිය කියන මහා ලොකු අපිට හිතුවන් පැතෝ සම්පත්තිනේ ගන්න මොන බම්බුවක්වත් ඒකේ නෑ. ආනපන කියන එක හුලං විතරයි. ඒකෙන් අර අයින් කරන දුක්ඛන්ද විතරක් මතක තියාගන්න. ඒකට පංචඋපාදානස්කන්ධ දැනගන්න ඕනේ නෑ. අනිත්‍ය දුක්ඛ අනාත්ම දැනගන්න ඕනෙත් නෑ. ඒ වගේ මේක මේ මේ ඇත්ත ඇති ඇති දෙක ඕනෙත් නැහැ. අර මහා දුක්ඛ නැහින් කරන මේ පොඩි වහංගුවකට ගන්න එක විතරයි තියෙන්නේ. ඒතර වෙන නිකන් භෞතික විද්‍යාවක් තියෙන්නේ. කිසිම ආගමක් නැහැ. කිසිම මේ මහා ලොකු গুপ্ত දෙයක් ඇත්තේ නැහැ. ඒකට ඉස්සරහ විතර ආනපන ගන්න බැරි වුණා. කයේ තියාගත්තා කියලා ඒත් ඇතිනේ. ඒතරත් කිවල් දොරල සම්බන්ධ දුක නැහැ. ගෘහාශ්‍රිත දුක නැහැ. අරණ්‍ය පිළිබඳ දුකක් නැහැ. මේවා බලන්න හඬ දෙකක් නැහැ. ඒවන කයේ තියාන හිටියත් ඇති. ඒක ඊටත් වැඩිය ගොඩාක් assume තරකට ගැනීම තමයි ආනපන කියන්නේ. ඉතින් ඊට පස්සේ ආනපන ක්‍රමෙන් ක්‍රමෙන් ගෙවල් ගිවන් කරාට පස්සේ අපි මැරෙන්න ඉස්සල්ලා නිවන් දකින්නත් ඉස්සල්ලා නිකන් නිකන් අමු ගිහියෝ වශයෙන් අපි පෙන්නලා දෙනවා මේ දුක් තිබුණාට අල්ලන්න නැතුව ඉන්න ක්‍රමයක් තියෙනවා. ඒක පැනයාවක් නෙවෙයි. දුකෙන් පැනයාවක් හෝ පෙරදිලා බය වෙලා යාවක් නෙවෙයි බුදුහාමුදුර අනුමත කරපු ක්‍රමයක්. පැහැදිලියම දුකකට මුහුණ දෙන්නේ විශාල දුකකට නෙවෙයි පුංචි දුකකට. දාන්න ප්‍රමාණ කළ හැකි දුකකට. එච්චරයි තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රශ්නේ හරි හොඳයි. නමුත් අර උත්සාහ කළා තියෙන ක්‍රමෙන් හිතන්න පුළුවන් එළියෙන් එක්න හිතන ක්‍රමේ. ඒත් ඊට වැඩිය සරල ක්‍රම, පටාචාරාවලට තේරෙන ක්‍රම, සෝපාකලට තේරෙන ක්‍රම. කිං බුදුහාරෝ කතා කරන්නේ. මේක සාමාන්‍ය අටුවා යුගයට එනකොට, අභිධර්මයට යනකොට ධර්මයේ දන්න බෞද්ධයෙකුට ගැළපෙන ක්‍රමයක්. ඥානපාණ්ඩිත ගන්නවා කියන එක බෞද්ධ වැඩ පිළිලක් නැහැ. බෞද්ධ විතරයි දන්නේ ඉච්චරයි වෙනස තියෙන්නේ. ඒකට හිත ගත්තාම වෙන්නේ මේ පුංචි දන්න දුකේ හිත පුළුවන් තරම් පවත්නකොට මහා දුක් අඳකින් අපි අයින් කරන්න පුළුවන් බව අපේ හිතේ විශ්වාසය ආරම්භන බලපං ඒ හුස්මේ මුළු ජීවිතේ දින සියලු සැප ලැබෙනවා. ලද්දා මුදා නිබ්බුති මුඤ්ඤමාන නුඹලේ ලබනා වූ නිද නිවන බුද්ධි විඳවා. හුස්ම කියන්නේ කන්නේ හම්බෙන්නේ. පණ දෙනකන් තියෙන එකයි. ඔබේ හිත පවත්න එකයි කරන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්න. ගරු ස්වාමින් වහන්සේ ආනාපාන භාවනාව කරද්දී හුස්ම ඉහළට ගත් විට පහළට හෙරන්නටම සිදුවේ. මෙය අනිත්‍ය ලක්ෂණයද? නැත්නම් අනිත්‍යතාවය කියා මෙනෙහි කළ හැකිද? ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා. ත්වන් සරණයි. පිළිගයි අයවිලා තියෙන්නේ. දැන් මංගල ගිය කතාව හැටියට හුස්ම හිත රතර කරලා පස්සේ ආස්වාද හිත ගන්නකොට ප්‍රසආසෙත් නැහැ නේ. ඒකටත් ජොලියක් තියෙනවා. ආස්වාද ප්‍රසආස දෙක හුස්ම නම් ආස්වාද ගන්න වෙලාවේ 100 100ක් ආස්වාසේ ඉන්නවා කියනකොට ප්‍රසවාසයෙන් එන දුක නැහැ. ප්‍රසවාසයට ගියාට පස්සේ ඒකේ 100 100ක් ඉන්නවා. ආස්වාසයෙන් එන දුක නේද? ඒකට ආනාපානය 150ට කපනවා. ඉතින් ඕක කියන්න පුළුවන් අනිත්‍ය හරාවක තේරුම් ගත්තා, දුක හරා තේරුම් ගත්තා, අනාත්ම හරා තේරුම් ගත්තා බැරි නෑ. නැත්නම් අපි පෙන්වන්න හදන්නේ වාංගුවට ගන්න එක පුංචි වෙන්න වෙන්න වෙන්න මහා කඳක් අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ ආස්වාසය ගන්නකෝ. ආසසෙ මුල මැදාකට කපලා මුල පිළිබඳ වෙන වෙලාවදී 100ට 100ක්ම මුල කියන එකේ හිත ගියොත් මැද පිළිබඳ දුකක් නැහැ අග පිළිබඳ දුකක් නැහැ. මැදට යනකොට මැදේ හොඳටම හිත නිමග්න වුණොත් අනපනේ මුල පිළිබඳ දුකකුත් නැහැ අග පිළිබඳ දුකකුත් නැහැ. වගේ විස්තර කරගෙන කරගෙන කරගෙන කිලෝරක් නැතුව ධර්මඥාන් වහන්සේ විස්තර කරනවා. අපි ඒක නිසා කෝකට හරි අල්ලගෙන විත ඒ වෙලාවට පැමිණිච්ච ඒ දෙයට හිත 100 100ක්ව සාදර කරා. 100%ක්ම ඒක හිත නිමග්න කරගන්න ඕනේ මෙන්න මොනවා කල්පනා කරන දුක්. දැන් දන්න දුකක තියෙනවා. ආනපන මුල මැදාග. නැත්නම් ආශාසකදී ප්‍රසවාසයනේ. ප්‍රසවාසලදී ආශාසයනේ ආදි වශයෙන් තෝරගන්න දේ, අල්ලගන්න දේ පිළිබඳව සාදරයෙන් බැඳෙනවා නම් හිත. දෝතිම්ම අල්ලනවා නම් හිත. එතකොට වෙන දේවල් අත ගන්න. ඒක ප්‍රායෝගික ක්‍රමය. ඒක මූල ධර්මානුකූල විස්තර කරන්නේ ආශාසෙ ගියාට පස්සේ ප්‍රසවාසෙ නොගියින් බෑ. ප්‍රසවාසෙ ගියාට පස්සේ ආශාය නොගින. උඹට මේක පාලනය කරන්න බෑ. ආණ්ඩු මණ්ඩු කරන්න බෑ. ඔන්න අනාත්මයි. මේකෙන් අතින් අතට ගිනි අගුරක් මාරු කරන්න වගේ දෙන දේ දුකයි. මේක නිතර වෙනස් වෙන සුළුයි. පෙරලෙන සුළුයි ආශාසෙන් ප්‍රසවාසෙන් ප්‍රසවාසෙන් ආශාසෙන් මේක අනිත්‍යයි. ආදි වශයෙන් ඒක බුදුජානනාංශයේ sannivedana සඳහා ක්‍රම පාවිච්චි කරලා තියෙනවා. තවත් ඒක විස්තර කරන්න බලමු බොහොම සරල, බොහොම ඍජු, නැත්නම් මේ ගමේ මිනිස්සුයෙකුට ගමේ ගොඩේකට තේරෙන තාටත් ඉස්සර කරන්න පුළුවන්. කොහොම කරත් ඒ වගේ දෙයකට පෙළඹෙන්නේ සෑහෙන එක පිටිබඳ විශ්වාසයක්. ඒක පිළිබඳව සාධාරණීකරණයක්. ඒක පිළිබඳව උරගා බැලීමක් කරට පෙළඹෙන්නේ බොහොම ටිකයි. පෙළඹුණාට පස්සේ නම් ආනපනට භවනා කරන්න ගියාට පස්සේ ඒකේ ආඩම්බරයේ ලස්සන ඒකේ පැතිකඩ ඒකේ අගේ ඕන පැත්තක විස්තර කරන්න. Does consciousness die along with the body? Is consciousness the mere result of different chemicals coming together? Did the Buddha actually state that there is rebirth? So you can start with the first part. Does consciousness die along with the body? The body is a product of the consciousness. So then, whenever you depart, whenever you uh, distinct. Uh, duality comes, the body and the consciousness as separately, our dualistic mind asking this kind of a question. That bloody mind is the one making that duality. And you have to ask that bloody mind, you are the bloody fool making the body. And now it is asking which one is going first, egg or the chicken. whether they came into being, the first chicken came and then the egg, and then the first egg came and the chicken. These are all manipulation of the crafty mind. And mind you, the mind is such a magician by manipulating and contemplating no end. Never. Because it's all mind-made questions. Mind is the one readily creating the body. Mind is the one really creating the external world. So which one has to go first? Which one has to come first? They are reciprocal. They are rising just when and where you keep the uh, the ගිනි ගලට මොකද කියන්නේ? whetstone. No, whetstone. Sharpening it's not just sharpening, lighter. When, when you click the lighter, the two abrasive things are hitting each other and the spark happens. both of them are equally contributing to the spark. So therefore, body and the mind, we always try to see separately. Body, we call physics. Mind, we call religion. That is how the science and the religion separated. But now science came to know, science is completely utter false. As far as it is going to separate the mind out, so now for the last 20 years, now mind science came into being. They are talking about the mind now. And they are the one they says, consciousness is the one, let the energy to collapse into matter. And then only that matter assume either earth element, air element, water element or heat element. And it shake, take gravity, shape, specific characteristic, individual characteristics and the common characteristic. So Buddha mentioned Manopubbangama Dhamma mano mea. Mind is the forerunner and whole world is mind-made. But the science recognized, of course, 200 years ago, but they were so frightened to tell. And after the Einstein only, the fact came out. Otherwise, rodingen found it much, much earlier. But he thought it is better not to tell. Because it is not scientific. But now it is understood. Consciousness is the, consciousness is the one creating the physicality, three dimension, time and space. So consolidation of that one is we call body. The question asked when the body dies, the consciousness is going to die. Just put the question, consciousness is the one mere creator of the body. If that is the case, how to, you have to rephrase the question. if that particular person is really interested in, he or she may rephrase the question with the knowledge consciousness is the one creating the body or physicality. If that is the case, what is the question? Oh, we are going to the second part. Is uh, consciousness the mere result of different chemicals No, chemical is a physical. Consciousness is the forerunner, manopubbangama, the leading and the bind made. And consciousness can't live with its own creation. So therefore, it create in order to consciousness to separate it, mentally to create the physicality, to separate it and say physical, mentality is superior than physicality or something like that. That is how the religion come into being. Mystics come into being. But since the physics says, no, no, no, no, mind is immaterial, material is the important thing, so we have to fight whole day to earn material and therefore they look on the matter, uh, the mind. So this is the fight. Now we are trying to see both of them are interacting each other in the reciprocal way, cause and effect relationship. So therefore you can't reduce the mind into a physics, chemistry or biology. There's a one book known as The Mind by Richard Restock. And he was, uh, he was presenting that to the BBC line and he go into the brain basically and understand the neurons, chemicals, uh, physical part and everything to reduce the brain activity to one particular center if it is if at all possible to call this as the mind. But the whole his effort was a failure. You can't reduce into. You have to understand it. It's as a phenomena and consciousness, we are so full, we consider my consciousness. There is no such a thing. Consciousness is universal. Moment you recognize the consciousness as universal, you are enlightened. Moment you are going to consider this my mind, my liking, my dislike, that is how you create personal suffering, as you call attention, stress, frustration, so Buddha said, the, use the term Putujana. Putujana is separated out. I am not he. He is different. I am different. This is my body. This is my consciousness. This is my liking. This is my dislike. This is my personality. This is my hobby. This is my karmic forces like. We separate it out. Mind is the first and foremost uh, the worst thing in the world, divide and rule, not the British government. British government learned later how to do the dividing and ruling. But mind is the very first one. So we fail to understand because we become, we succumb to the mind, the mental game. Buddha says, stop it. Don't fertilize the deductive thinking. Don't fertilize the rational thinking, don't fertilize, the rationalization, then mind become very active and you lost the game, lose the game. So therefore, stop it and see what is going to happen. You are merely losing your ego. You are merely losing your conceit. You have to give up your likings and disliking. It's difficult. Otherwise, formulating this question, answering these questions mm-hmm. leading nowhere. So therefore, we, are, we can't say whether it's a chemical aspect. This is usually called uh, uh, neurochemicals. Neurochemicals, This is between two uh, nerve cells. Within the nerve cell, message is going by the electromagnetic message. And this electromagnetic message at the end uh, gives some chemicals and then chemicals leave, bring the message from here to the other neuro end and there it ch change into the electromagnetic uh, current and then goes there. So in between, uh, neurochemicals are there. When you go mad means the message coming from here is misinterpreted and into the other end in a distorted way. Then you are mad just not a direct uh, transaction. In between, neurochemicals take kind of a perversions, some cheating business, perverted business. Then message coming from here is not the one, the other one is telling. So even if you are eating some sweet thing, the mind read it as a bitter. Whatever it may be, that is the way neurochemicals are. But that does not indicate the totality of the mind work or consciousness work, these are very interesting points, but very fractional understanding about the whole uh, idea called consciousness. But uh, scientists, they keep on exploring uh, different, different things, neuroscientists, neuroplasticity, uh, they are indicating how complicated the situation by, by looking outwardly leading nowhere. The Buddha says, comparatively you have to study them and come here and now. Stop as much as possible volitional activities, willful activities, and instead be fully vigilant, fully diligent, fully aware, fully mindful to see what is happening without applying any formula, without applying any second-hand knowledge, without applying any person's experience, uh, your own experience is the best. But the thing is, we don't have guts. We don't have confidence. We don't have enough time. We don't have enough faith to believe one's own knowledge. So therefore, we are going behind theories, going behind golden formulas, going behind different circuits. They are never universal. So they are more difficult to reduce into the neurochemicals or consciousness is equal to chemical action. Did the, did the Buddha actually state that there is rebirth? The rebirth, the cause and effect relationship is running. When you hit a bell, the gong, the sound comes. Uh, the, just the Newton, uh, Newtonian law, when you do action, there's a reaction. Each action has a reaction, equal and opposite way. Exactly the way karmic forces are working. So therefore, if you do not do any action and you just here, be here and now, no karmic accumulation. So you are stopping it. You are not becoming. it's very dangerous. Our mind considers as a lost. Our mind, mind considers as a fearful, uncertain, novelty, uh, new phobia. So therefore, when and where we do nothing, uh, we become nought we always try to engage with this thing or that thing, physical, verbal and uh, mental, past and the future, other people and other places. So we become busy boys. So much we become busy, we are creating so much of repercussions, so much of waves, and it never goes without a uh, uh, result. So this may be talking about the death of a person and rebirth of a person, but it is happening in uh, experience-wise, phenomenal way, uh, many, many ways. But the Buddha clearly indicate everything happening present is due to cause and effect relationship. Nothing happen due to no reason. Nothing goes without giving the consequences. So therefore, uh, not, not the Buddha, even the Hinduism, Brahmanism, they also accepted it. These are the only two religions in the world accepting the cause and effect relationship, or sometimes they call punusuppatti or rebirth, reincarnation. Uh, of course, there are shades of meanings, and this is what accepted fact in the micro level. But we, our mind is not sharp, so we always try to apply that death pin. or in the rebirth. But the end of the in-breath, end of the out-breath and the beginning of rebirth, beginning of the out-in-breath, it's a good point you to understand whether there is a uh, continuity. If you are mindful, yes. If you are not mindful, no continuity. That is why you have to be mindfully eh, see the end of the each out breath to see how that is being lost and again, again, as, as and when the in-breath is starting. So that is a very good point you can see same thing in the micro level, but for that you must have so much of precision, you must have so much of preparedness, you must have so much of already developed mindfulness, and so much of knowledge. This is the point I have to look into the, in my breath meditation, and uh, it is happening after long experience. So therefore, one day you can verify yourself whether there is a continuity of the mindfulness from the end of the in out breath to the beginning of the in breath. Then you can experience under your very nose. අදට ලිඛිත ප්‍රශ්න අවසන්. We have around 20 minutes more. විනාඩි 20ක් විතර තව කල් ඉතුරුලා තියෙනවා. සානස ආරම්භක පෞත්‍රයේදී දැන් අපි වර්තමානයේ හිත යොමු කරනවා වර්තමානයේ හිත යොමු කරනවානේ එතකොට දැන් මම ඊට කලින් සානසයේ භාවනා වැඩසටහන වලට සම්බන්ධ වෙලා තිනවා ඒ වදී දැන් අර දැන් ආනාපානේ විවිධ අවස්ථාවන් බලන එක කියන්නේ සුකම නැත්නම් ගුරුසු විදියට එහෙම නැත්නම් අතීත වර්තමාන අනාගත ඒකට දැන් මේ අපිට ආනාපානයේ අතීතයේ හෝ අනාගතයේ බලන්න පුළුවන්ද? අපිට පේන්නේ වර්තමානයේ විතරක් නේද සානස ඒ කියන්නේ අතීතය ගැන බලනවා කියලා කියන්නේ අතීතය ගැන හිතනවා. ඒ කියන්නේ එතකොට බලන්නේ සිතුවිල්ල පැත්ත. ඇත්තටම අතීත හුස්ම පේන්නේ නැහැ. අපි සිතුවිල්ලකින් පමණයි ඒක දකින්නේ. ඒක හරිද සානස? ඔකට එක පැත්තක් තව එකතු කරන්න පුළුවන්. අපි ගත්තොත් ආනපානේ නද්දකීම නැත ආනපානේ ස්පර්ශය බෙල් ෂේප් කර්ව් එකක් කියලා. එහෙම සාමාන්‍ය ඕනේ පොපියුලේෂන් කර්ව් එකක් ලෝකෙ සිටිනවා ඉන්න තියෙන්නේ බෙල් ෂේප් එකට යන කර්ව් එකක්. ඒක අපි මද්ද දකින්නයි කියලා දකින්න ඒකේ ගොරෝසුම තැන විතරයි. ඒ ගොරෝසුම තැන දකින්න එකත් ඇති. ඒකට අපි දන්නවා එතකොට වර්තමානයේ හිත තියනවා කියලා කියන්නේ කාලය අනුව විස්තර කිරීමක්. අතන දේශය අනුව විස්තර කිරීම දෙනවා මේ හොඳට උස්ම යනකොට මට වදින්නේ, හැපෙන්නේ, පැරවෙන්නේ නාසිකාග්‍රේ කියලා. ඔන්න නාසිකාග්‍රේ අර ගොරෝසු උස්ම යන තැන තේරෙනවා. ඉතින් ඒක තමයි සර්වචනාචෝ දීකං වා රස්සං වා කියලා බෙදලා තියෙන්නේ. ඒක එනේන හුස්ම, එනේන ආශ්වාසය මට දැන් හැම එකේම මට ආස්වාසිය අහු වෙනවා ප්‍රසවාසය අහු වෙනවා හිත පිට ගියොත් බොහොම ඉක්මනට නැවත එනවා කියන විශ්වාසය ඇති වුණාට පස්සේ බුදුසසුනස අපිට ඉල්ලීමක් කරනවා ඔය හුස්ම ඔච්චර ගොරෝසු වෙන්නේ ඉස්සලා කොහෙන්දද ආවේ කියලා බලන්න කියලා. ඔය හුස්ම පටන් ගන්නකොටම ගොරෝසුද නැත්නම් ක්‍රමයෙන් ගොරෝසු වෙකන එනවද කියලා බලන්න නම් ඒ කෙනාගේ අවධානය ගොරෝසු වෙනකන් ඉඳ ඉස්සර වෙලා බලන්න එපා. ගොරෝසු වෙමින් පවතින වැඩපිළිවෙල අන්න ඒක අනාගත ස්වરૂපය කියලා ගන්න පුළුවන්. හුස්ම තව ගොරෝසු වෙලා නැහැ. ගොරෝසු වෙන්න ඉස්සෙල්ලම බලන් ඉන්නවා. හුස්ම ඇවිල්ලා නැහැ. තව එන්න ඉස්සෙල්ලම බලන් ඉන්නවා. ඉස්සෙල්ලා concept එකක් ඒක. නමුත් අත් දකින්නකොට තේරෙනවා වෙනදා අපි ලෑස්තිලා නැතුව හිටියොත් අහුවෙන්නේ ගොරෝසු වෙච්ච හුස්ම විතරයි. නමුත් ලෑස්ති වෙලා මේ සියුම් හුස්මක් තමයි ගොරෝසු වෙන්නේ කියන දැනුමෙන් බලන්නේ හිටියොත් අර conceptually නැත්තම් මූල මූලික මනෝමූලිකව පටන් ගන්න ක්‍රියාවේදී පේනවා. එහෙම බැලුවොත් ගොඩ නැගෙමින් එන ආස්වාසය දැක ගන්න පුළුවන් ගතියක් එනවා. ඒ නිසා පටන් ගන්නකොට මේක අදහසක්. පටන් ගන්නකොට මේක අභ්‍යාසයක් විදියට කවුදෝ කියපයක් විදියට ශ්‍රද්ධාවෙන් පටන් ගන්නතර බලන්න බලන්න බලන්න තේනවා. යාන්තර පටන් අරගෙන එන හුස්ම. ඊට පස්සේ යාට තේරෙනොත් මේ යාන්තර වටගෙන ගොරෝසු වෙලා කවක උඩට ගිහිලා අප බෑගෙන යනකොට කොහොමද යන්නේ කියලා බැලුවොත් වෙනදා හුස්ම නැහැ කිව්වත් එයා ගිය හුස්ම දිහා බලාගෙන ඉන්නවා. හුස්ම තාම පිට වෙනවා මට දැනෙන්නේ නැද්ද? නැත්නම් හුස්ම ඇත්තටම පිට වෙලා නතර වෙලාද? ඊට පස්සේ ආශ්වාසයට පස්වාසයට පටන් අර ඉවරයි ආශ්වාසය පටන් ගත්තෙත් නැහැ. දැන් මොකද වෙන්නේ කියලා හොඳට බැලුවොත් පේනවා මෙතන හුස්ම ගන්න දිනුවක් තියෙනවා. හීන් නූලෙන් Taman හිත වල්මත් වෙච්ච නිසා හිත එකලස් වෙච්ච නැති නිසා පේන්නේ නැහැ. ඒ නිසා ගියා කියලා අතහැරලා දාන්න නැතුව මේ ගෙවෙන හුස්ම දිහා නැත්නම් අනාගත අතීතයේ දිහා හොඳට බැලුවොත් හුස්ම තාමත් යද්දි අපේ සංවේදීතාවය මදි නිසා හුස්ම නැහැ කියලා කිව්වට සංවේදීව එක දිහා බැලුවොත් ඒ මනෝමූලිකව පටන් අතර පහු වෙනකොට තියෙනවා මේ තාම ඇදෙමින් යමින් තියෙනවා කියන. ඒ නිසා මුල සහ අග මුල බලන වේලාවේදී ආකල්පය අනාගතය බලන ආකල්පයක් ගෙවෙන හුස්ම අග දිහා බලනකොට අතීතයේ බලන ආකල්පයක් දිහා බැලුවොත් විතරයි අපිට මෙතෙක් නොදැක්ක මුලකුත් අගකුත් සහිතව හුස්ම දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒක දකින්න නැතුව හුස්ම දැක්කයි කියලා කියන්න බෑ අපිට. හුස්ම පිළිබඳ පූර්ණ අවදි අවබෝධය ලැබුණයි කියලා කියන්න බෑ. මේකට බුදුරජාණන්සේ දීලා තියෙන වචනේ සම්බකාය. සම්බකාය පරිසංවේදී අසසිස්සාමීති සික්ඛති. සම්බකාය පරිසංවේදී පස්සසිස්සාමීති සික්ඛති. අසස්වසසඛයේ ආශ්වාස ප්‍රශ්වාසයේ මුළුල්ලේ මැද පමණක් දැකලා දැක්කා කියන්නේ පටන් ගන්න ඉස්සෙල්ලා කොයි වගේ තැනකද ආවේ තිබිලා යනකොට කොයි වගේ තැන කොහොමද ගෙවෙන්නේ කියලා මේ දෙක බලනද අර වගේ අතීතයේ බලන සහ අනාගතයේ බලන ක්‍රමයකට හිත උනන්දු කරවන්න ඕනේ. හිත මෙහෙවන්න ඕනේ. ඒකට ලෑස්තිලා යනවා කියලා කියන්නේ. ගියොත් පමණක් ලාවට පටන් ගන්න නිසා ක්‍රමයෙන් කෙවිලා යන හැටි දැක් ගන්න පුළුවන් වෙනවා. නිසා මුලදී අපි ඒක මූල ධර්මයක් නැත්නම් බුද්ධ ඥානසිකේ ගෞරවයෙන් පටන් අරගත්තට පහු වෙනකොට ඒකේ ප්‍රයෝජන තියෙනවා. හුස්ම රැලි 7-8ක් බලනකොටම ප්‍රයෝජන ගන්න පුළුවන්. මේ විදිහට සාකච්ඡා කරනකොට දෙන උපදේශ වටිනාකම තමයි තේරෙනවා. එහෙම නැත්නම් අපිට මේ අපේ මනස ස්වභාවය මේ වගේ තැන් වලට යන්නේ නැහැ. මනස සම්පූර්ණ මේකෙන් පැනලා යන්න හදන්නේ. බුදු ජානනාංශය ආනපාන දාන විතරක් නෙවෙයි. ආශාසයට දානවා විතරක් නෙවෙයි ආශාසයේ මුල මැද අග මුලයි අගයි කියලා වසංගලා කරන වැඩ දෙකට තමයි හිත දාන්නේ. කවදා හරි ගෙවන් වෙන හැටි දැක්කට පස්සේ එදා නිරෝධ සත්‍ය කියන්නේ ඒකට. නිවන කියන්නේ ඒකට. කරු ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ අත්‍තරම ටිකක් භාවනා වැඩමුළු වලදී අහන ජනප්‍රිය ප්‍රශ්නයක්. යෝනි සති සම්පජඤ්ඤයයි සහ යෝනිසෝ මනසිකාර්යයි කියන කාරණා දෙක අතර මගේ ප්‍රශ්නය මම අහන්න කැමති යෝනිසෝ මනසිකාර්යය කියන කාරණය පිළිබඳව මම වෙන භාවනා ගුරුවරයෙකුගෙන් අහගෙන අහලා තියෙනවා මේ යෝනිසෝ මනසිකාර්යය කියලා කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නැත්නම් අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඨතෝ හැටියට සීල සූත්‍රය කියලා ක්‍රමය මානසිකාර කිරීම කියන එක. එතකොට මට අත්‍තරම ඔබ වහන්සේගෙන් අහන්න තියෙන ප්‍රශ්න දෙකක්. එකක් ඒ ක්‍රමය හරි ක්‍රමයක්ද එහෙම නැත්නම් ඇත්තටම යෝනිසෝ මානසිකාරය කියන එක ආනාපානයට යොමු කරන්න විදිහත් වෙන ක්‍රමයක් තියෙනවාද කියන එක. ඊට පස්සේ නෑ අපි කොහොමද මම හිතන්නේ පිළිගන්න යෝනිසෝ මානසිකාරය කියන්නේ හරි ක්‍රමයක්. අටකට දෙන අර්ථකථනය පිළිබඳව ප්‍රශ්න තියෙනවා. ඒක සාමාන්‍යයෙන් අටුවාව කියන්නේ පත මනසිකාර අදිර දිහාට යොමු කරව මනසිකාරය. කිංග්ලිෂ් දාලා කියලා කියනවා කියන්නේ වයිස් රිෆ්ලෙක්ෂන් කියලා. උපාය මනසිකාර පත මනසිකාර කියලා. ඒ කියන්නේ අපේ හිත අපේ හිතට ඒක දී ඇති වේලාවකට අරමුණු ලක්ෂ කෝටි ගණක් ඉදිරිපත් වෙලා ඉන්නවා හිතේ අවධානය ගන්න. රූප ගොඩාක් ඉදිරිපත් වෙලා කියනවා ඇහැට අවධානය එන්නේ කියලා. කන ගොඩාක් ශබ්ද ගෙනත් දීලා කියනවා කනට අවධානය ගන්න කියලා. නාසයට එන මේ වලින් නාසය උත්සාහ කරනවා අවධානය ගන්න. දිව විවිධ රස උදේවස් දෙමින් ඒකට අවධානය ගන්න. අපි විවිධ කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි පාවිච්චි කරමින් කයට අවධානය දෙන්න හදනවා. මොකද හිතේ තණ්හාව කෑදරකම සීමාවක් නැ මේ ඔක්කොගෙමින් හයපලකින් දෝරේ ගලද්දි යථා වැඩි කරන්න හදනවා. නමුත් කාපිටිය ඇටෝම ගෙදර ගියා වගේ ඔක්කොම කන්න බෑ ඌට. ඌට එක සැරයකට කන්න පුළුවන් එකයි. දැන් අර ගොඩාක් අරමුණු වැඩි වෙනකොට කෑදරකම වැඩි වෙනකොට මෙතන තද දුකක්. ඉදිකට මලක් තරම් බඩ තියෙන කලගෙඩියත් ඉදිකට මලක් තරම් උගුර තියෙන කලගෙඩියත් තරම් ලොකු බඩ තියෙන මිනිහෙක් විශාල කෑමේශයක් ඉස්සරහට ගියාම එයාට ගිල ගන්න බෑනේ. විසහාච ලෝකේ කියන්නේ ඒකට. ඇමරිකාව කියන්නේ තෝකටමයි. ප්‍රේත ලෝකේ කියන්නේ තෝකටමයි. මේ ගොඩාක් දේවල් තියෙනවා. තව වවනවා. හැබැයි අපි දන්නේ නැහැ එකවරකට එකයි ගන්න පුළුවන් කියලා. ඉතින් දැන් මේ ගන්න එක අපිට මොන හරි ක්‍රමයක් දාලා රුචි අරුචි හරහරි පෞරුෂත්වය හරහරි පුරුද්දහරහරි කර්මයක් ගත්තයි කිය. මේ ගත් එක අනිවාර්යයෙන්ම සුභසිද්ධියට හේතු වෙනවාද කියලා කිසිම කෙනෙක් බලන්නේ නැහැ. අපි බලන්නේ ඒක සැපයට හේතු වෙනවාද කියලා. ආස්වාදයට හේතු වෙනවා. ආස්වාදයේ සුභසිද්ධියට යනවාද කියලා බලන්නේ බුදුහාමුදුරුවෝ වගේ ශාස්ත්‍රුන් වහන්සේ නමක් විතරයි. බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශය තමයි අපි තාමත්ම හොඳ දේ තෝරාගත්තත් ඒක කවදාකවත් සුභසිද්ධිය සඳහා නොවේ. ඒක සවෝක්කේ විනාශ කරනවා කායික සහ මානසිකව. අපිට ඕනෙම දේ අපි පාවිච්චි කරාට ඕනෙම දේ අපිට හම්බුණත් ඕනෙම දේ තේරුවත් ඒකෙන් කවදාවත් කායික සෞඛ්‍ය සහ මානසික සෞඛ්‍ය තහවුරු කරන්නේ ඒකෙන් කායික සෞඛ්‍ය සහ මානසික සෞඛ්‍ය අඩවණ කරනවා ඒ නිසා වස්තු වැඩි වුණාට හරි දේ තේරුවාට ඒ හරි දේ තේරීමේ ක්‍රමයේ තේරුම් ගත්තට බුදුහාම කියනවා මිනිසයා කරගන්න හරියක් කරන්න හොඳ ස්ටේන්ලස් ස්ටිල් පීයක් කරගෙන හොඳට ගාලා පපුවට දාලා අනගන්න එක තමයි උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ කායික සාමානික සෞඛ්‍ය විනාශ කරන්න ඕන දේවල් බොහෝම ආශාවෙන් ඇනගන්න එක. ඒකට කියනවා අයෝනිසෝ මනසිකාරය කියලා. උපපත මනසිකාරය කියලා කියනවා අප්‍රයෝග මනසිකාරය කියලා. ඒක නිසා manussතා ලෝකේ ඉපදීමේ ක්‍රියාකලා වැරදීමේ ක්‍රියාකලා වැරදී. මේ සින්දු දිගට කියන්න සින්දු ඕච්චරමයි කියන්නේ. අපි හොයන හැම දෙයකින්ම අපි අද තියෙන දුකටපත් කරලා තියෙනවා. අපිට ලෝකත් දේවල් හම්බෙලා තියෙනවා. අපි විඳින්න බැරි ගොඩක් තියෙනවා වට කරගෙන. ඒ මැදවල තව හම්බ කරනවා. නැත්නම් හැම කරන දේ සුභ සිද්ධ දෙන්නේ නැහැ. බුදුජානක කියනවා මේ මනස යොමු වෙලා තියෙන ගැම්මේ මනස යන රැල්ලේ සුභ සිද්ධිය කියන පළාතරේ හරවන්නවත් බෑ. ඒක යන්නේ ඒකෙන් පිටටමයි. ඒ කියන්නේ ස්වභාවයෙන් මනසක් සුභ සිද්ධියට යන්නේ නැහැ. මනස යන්නේ සැප සාධනෙට. ආස්වාදයට. බුදුජානක කියනවා නමුත් මේ කොච්චර ආස්වාද හේව්වත් කොච්චර දේවල් වලින් මතර දේවල් සුභ සිද්ධිය මනුස්සය සඳහා වෙන සුභසිතිය කොයි වෙලාවෙ හරි හරි තීන්දුව ගන්නකම් බලන ඉන්නවා. එයා කවදාකවත් මේ මොඩකම් වලට අවහිර කරන්නේ නැහැ. අපිට සුභසිද්ධියට තියෙන ඉඩ වහන්නේ නැහැ. ඉතින් පුත්‍රජනසිතාම මහා කරුණාවෙන් ප්‍රඥාවෙන් කියා ඉන්න උඹලට කන් නැතුව ඉන්න බෑ. රූප බලන්න නැතුව බෑ. සද්ද නැතුව ගන්ධ රස ඉන්න මම ඒ වගේ පයි කියන්නේ නැහැ. මං කිව්වට ඕකේ ප්‍රයෝජනේ සලකලා ඔක පොඩ්ඩක් අඩු කරපන්. ප්‍රයෝජන සලකලා අවශ්‍යයි. ඒක නැතුව යන්ත්‍ර ගෙනියන්න බෑ. නමුත් උඹක් කරන පිස්සුව දිහා බලපල්ලා. කද්දාක සම්පූර්ණ කරන්න දෙයකට මේ රූප එකතු කරන්න හදන්නේ. ශබ්ද එකතු කරන්න හදන්නේ. ගන්ධ රස පහස. ඒ නිසා අරවා සාමාන්‍ය ප්‍රයෝජන සලකලා අඩු කරලා මනස කොහෙටද යන්නේ කියන එකට යනාතේ යන්නදල්ල ට්‍රක් එක දාලා සර්ච් ලයිට් එක දාලා තියන්න කියන එක විතරයි සතිය කියන්නේ. කනප්පු ඇවිදිනවා කියන එක අහලා තියෙනවද? අප්පාමි දැන් නැහැ. බඩුවක් නැති වෙච්චාම අර කනප්පුවට මතුවලා කනප්පුවට යන්න ඇරලා අහලා තියෙනවා. දකුණු බලාලේ වැඩේ කරනවා. ඒ වගේ තමයි අප්පුහමට යන්න ඇරලා යනාත බලාගෙන ඉන්න එක විතරයි කරන්න ඕනේ. ඒ නිසා හිතට අනම්මන හම්බ කරන දේවල් නැතර කරලා දැන් ඔබ වාඩිලා ඉන්න ජොලියේ ඉන්න ආස්වාස් ප්‍රසවාසය යනවා. හිතට දෙන්න පුළුවන් තරම් නටන්න. බයි යන්නේ කොහෙටද කියලා බලන්න. තන්නේ කර අහේනියට. නොකෑමනත් තාපතුරා දේවල් වලටමයි යන්නේ. කවම කවදාකවත් පිරිසුදු කමකට, කෙලෙස් නැති තැනකට, චපල නැති තැනකට, ඍජු තැනකට, ඥානවන්ත තැනකට යන්නෙම නැහැ. ඒක කුඩල්ල කොට්ටේ උඩ තිබ්බා වගේ. ඉතින්දම බෑ. ඉතින් අර දහසක් එක්කත් මත් කරන දේවල් තියේදී සුභසිද්ධිය කියන සංකල්පයත් විවෘත වෙලා තියෙන නිසා සර්වඥන්සේ ඉස්සලම පෙන්නනවා හිතට දීපං යොමු කරවන්න එපා. උන්සිය තියන්න. අමං එන වෙන උපදර්ශනයක් කියන්නම ඔය අප්පුවම යවන කතාව පැත්තක තියෙන්නේ. අපි ඔය පොඩි ළමයින්ට ඉඳුල් කට ගන්නකොට සිංහල ක්‍රමයට එක එක දේවල් ළමයාට වටේට සිලා මැදින් කියන කතාව දාලා අහලා තියෙනවද? පාට පෙට්ටියක් කැම ටිකක් අනම්මන ඔක්කොම තියලා පොඩි එකා මැදින් ගෙනලා තියන්නේ. තිබ්බට මොනවද අල්ලන්නේ කියලා බලනවානේ. අල්ලලා කියනවා මේක චිත්‍රකාරයෙක් වෙයි මේක ගණන්කාරයෙක් වෙයි අනම්මන ඉවක්කම කොයි නමුත් ඒවා තාම කරනවා අපි ඒ සෙල්ලම තමයි මනසේ තියෙන්නේ එහාට නටන්න කිලෝරක් නැති ඉඩ තියෙනවා අපි කරන්නේ මෙහෙවීමක් කරන්නේ චේතනාවක් දෙන්නේ නැහැ ආනපන කියලා කියන්නේ මධ්‍යස්ථ අරමුණක් ඒකත් පැත්තක තියලා කියනවා මේක හොඳයි කොහෙද යන්නේ කියලා බලන්නේ කියලා. මොන එදාට තේරෙනවා අපිට ආත්මයක් නැහැ. කවදාකවත් මනස අපිට ඕන තැනට යන්නේ නැහැ. ඒකට ආණ්ඩුමට්ටු කරන්න බෑ. යන්නෙම කෙලෙසකට. ඒක බොහොම ශීක්‍රයෙන් වෙනස් වෙන සුළුයි. ඒකට දුකයි. දැන් ඒ වෙනුවට බුදුරජාණන්සේ යෝනිසමනසිකාරයක් වෙනවා, පතමනසිකාරයක්, උපායමනසිකාරයක්. මේක හොඳට දැනගන්න මේ කවුරු කරන දෙයක් නෙවෙයි. උඹේ හිතම අදින්නෙම කෙලෙසට. අදින්නෙම සිද්ධි බහුල භාවයට. අදින්නෙම පෙළෙන තැනට. ඒක නිසා උඹට හොඳටම chance එක දුන්නොත් කඩුව අඳුරට කඩුව බාර දුන්නා වගේ තමයි. ආර්සව බාර දීලා තියෙන්නේ අඳුරගේ අතර. ඒ වෙලේ තමයි වෙන්නේ. ඒ නිසා මේ தත්ත්වයේදී බුදුචාන් වහන්සේ පෙන්නන මේ least frictional path එක එහෙම නැත්නම් මේ comfort zone එක කෙලෙස් නැති තැන පෙන්නලා ඒ පැත්තට හිත දුවන්න ඒ පතේට ඒ ඒ කියන ප්‍රයෝගයට හිත යොදන්න කරන හිත යෙදෙන පැත්තට කියන යෝනිසමනසකාරය කියලා නැත්නම් හිත යන්නේම ආයෝනිසමනසකාරය. ඉන්ෂා ඉස්ලාම් අපිට පෙන්වන්න තියෙන යෝනිසමනසකාරය නෙවෙයි. අපේ හිතට ඉඩක් දුන්නොත් අයෝනිසමනසකාරයට දුවන හැටි. ඇත්තටම අපේ කියන වචනේ කියන්නත් බෑ මගේ කියලා තමයි කියන්න පුළුවන්. ඒ ඔක්කොටම සාධාරණ නිසා අපි අපේ කියලා කියනවා. ඉඩ දුන්නොත් හැඳුම් හොඳයි හැරියොත් හිත යන්නේ කෙලෙස් වලට. ඒ කියන්නේ කිසි කෙනෙක් පුද්ගලිකව කනගාටු වෙන්න එපා. ඒක මගේ නොදන්නාල ගමක්, මගේ දුස්සීලයක්, මගේ නැහැදිච්ච එකම කියලා. හිත කියන්නේ ඔහොම දෙයකට. ඒක හොඳට පේන්න අරින්න. දුන්නොත් ඉඩ යන්නේ කක්කා. ඒ කොච්චර Taman හිත හිත කක්කාවට ගියත් යෝනිසෝමනසිකාරයේ නියම කෙලෙස් නැති තැන තාම සාදරෙන් බලනිනවා. ඒ නිසා අපි කව කොහොමද හිත දහසකුත් එකක් විචල්්‍ය සාධක තියේදී බාධා අඩු කෙලෙස් අඩු මාරපාක්ෂික නොවන දැනට යොමු කරවීම සඳහා ගන්න ප්‍රයත්නයට අපි කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. ඒක ස්වභාවයෙන් හිතට එන එකක් නෙවෙයි. කවදාවත්ම නැහැ. ඒක අනිවාර්යයෙන්ම සුතෙන් ගන්න ඕනේ බුදු කෙනෙක්ගේ හෝ බුද්ධ ශ්‍රාවකයෙක්ගෙන් රහත මේ නිවන් ලැබූ කෙනෙක්ගේ ප්‍රතිපදාවකින් ගන්න ඕනේ. ඊට පස්සේ ඒකට යොමු කරවන්න හදන පිළිස තමයි යෝගාවචරය කියන්නේ. අනිවාර්ය පරදින සටනක්. මොකද හිත සංස ඒකාන්තේ බැඳින කෙලෙස. ඉතින් ඒතිෙද්දි අර නියම පතේට නියම අතමනසිකාරයේ උපාය නියම උපායට දාගන්න පුළුවන් නම් අපිට දෙන උපායට දාන එක චිත්තක්ෂණ චිත්තක්ෂණ ලක්ෂයක් අනුපායට වැටෙන්නේ. උපපතේට වැටෙන්නේ. නමුත් මේ පතේට දාන්න පුළුවන් හැකියාව තාම තියෙනවා. ආනේ සඳහා ගන්න ක්‍රමසාවිදි වලට අපි කියන යෝනිසමනස්කාරයට අදාළ ක්‍රමසාවිදි කියලා. ඉතින් ඒක 100%ක් මේක හරියනවා කියලා කාටවත් කියන්න බෑ. අයෝනිසමනසිකාරයේ තියෙන විශාලත්වය, අයෝනිසමනසිකාරයේ තියෙන ගැඹුරත්වය පෙන්නලා ඒකට විකල්ප දෙය යෝනිසමනසිකාරය කියන එක තමයි කියන්න පුළුවන්. ඉතින් එතකොට ඉස්සල්ලා අවශ්‍ය වෙලා තියෙන්නේ අපේ හිතට ඉඩ දුන්නොත් හැඟුම් උදාහරණ හැටි. ඒක ඇත්තටම මේ පුද්ගලයාගේ දෝෂයක් නෙවෙයි කියලා බුදුසසුන කියන්නේ. නමුත් ඒ පුද්ගලයා එහෙම කිනවට කැමති. එයා කියන්නේ නෑ නෑ මම තමයි මේ ඔක්කොම මම එකට වගේ කියන්න ඕනේ. එයා ඒකට ෆ්‍රස්ට්‍රේට් කරනවා. පශ්චාත්තාප වෙනවා. තැවෙනවා. මගේ හිත මෙහෙමයි කියලා ඕන කෙනකින් අහලා බලන්න හැම කෙනාගේම හිත උච්චාරයි. කවුරක්වත් උප්පත්තියෙන් ඒ නෙළුම් මලක් කොට පහළ වෙච්ච 13000 නමක් වගේ හිතක් නෑ. හිත කියන්නේ ගණ්ඩව දෙයක් නැති එකක්. අපි හිතන්නේ නෑ මේක මගේ එක විතරයි කියලා හිතාගෙන ඉන්න තාකල් කතා කරන්න ලැජ්ජයි කවුරුත් එක්කවත්. මොනවාක්වත් කියන්න ලැජ්ජයි හිතනවා නේ මගේ හිත මතරම් පාහර නොකෑමනා දහවදුරා පට්ටපඳුර එකක් නම් තව ලෝකේ නැහැ කියලා අල්ලමු ගෙදර සට්ටු කියලා ඇහුවොත් එයත් එච්චරමයි කියන්නේ. නිසා යෝගාවචරයට හරි ජොලියක් තියෙනවා. ඕන කෙනෙකුට ඕන වැරද්දක් කියන්න පුළුවන්. ඒක වළක්වන්න බුදුහාර මෙහෙම කතාවක් කියලා තියෙනවා. ප්‍රණන්දගේ සර්වඥතා ඥාණය විචාර කරනකොට දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දේව ප්‍රජා සහිත ලෝකේ යං කිංචි දිත්තං සුතං මුතං පත්තං පරිේෂිතං අනුචක්ඛම් මනසා සබ්බං ඥානාමි කියලා කියනවා. දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත විවිධයන් සහිත දේව ප්‍රජා සහිත ලෝකේ යම් කිසි කෙනෙක් දැක්කනම් ඇහුවනම් ගඳ බැලුවනම් රස බැලුවනම් පහස වින්දනම් හිතුවනම් ඒ සේරම මම දන්නවා කියලා. අපි කුණු හරප ඔක්කොම බුදුහමරෝ දන්නවා කියලා. ඒක මම දෙන ඉන්ටර්ප්‍රිටේෂන් තමයි බුදුහාමුදුරෝ දන්න දන්නවට වැඩි කුණාරප අපි දන්නේ නැහැ. අට අපි හිතාන දෙන මගේ හිත තමයි වල්ම කුණාරපම හිතක් කියලා හිතාන්නේ. බුදුහාම කියලා තියෙනවා මම කිව්වොත් එහෙම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේව ප්‍රජාව සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකේ මම මේක දන්නේ නැහැ කිව්වොත් ඒක මට බොරුවක් වෙනවා කියලා. කියන්නේ තමන්ගේ හිත දන්නවනේ ඒක තමයි ඔක්කොගෙම හිත. අපි දෙන අපිව වෙන් කරගන්න ඇසොට හිත කියලා දෙකක් නැහැ. එකමයි වෙන් කරගන්නේ කෙලස් ටික. මගේ නම දාගෙන ඩෙන්ටි කාඩ් එක ගහගෙන ඔක්කොම තියෙන්නේ මගේ කෙලස් ටික. නමුත් ඔක්කොම කෙලස් තියෙන්නේ. නමුත් මේ ඔක්කොම ජීදී වංශවංශකාට ඉඳ තියෙනවා. ඒක තියෙන්නේ මනුස්සයාට පමණමයි. තිරසනුන්ට වෙන කාටවත් නැහැ. අන්න ඒ බව දැනන කෙලස් වෙනකොට කෙලස් බව දන්න එක තමයි පළවෙනිම භාවනා සබ්බ භාවස්ස කරනම් වෙන්න නම් කෙලෙසි දැනගන්න ඕනේ නැති කරන්න හදන්න එපා. නැති කරන්න කොහොමඩක්වත් බෑ. මොකද ඒගොල්ලෝ වැඩි ඡන්දෙ දීලා ඉවරයි. කොහොමද කරන්නේ? මගේ හිත යන්නේ මේකයි. මේක මගේ නෙවෙයි. මේක මම නෙවෙයි. මේක මගේ ආත්මේ නෙවෙයි. මේ මේ තියෙන තත්ත්වය ඇති. ආහනේ බලනකොට ඒක මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි කියලා බැලිල්ලත් යොන්සුමංසිකාරය. උදේ ඉඳලා ඇඳ වෙනකන් කෙලෙස් වල තියෙන කියලා දැන ගැනීමත් යොන්සුමංසිකාරය. අපි මේ කෙලෙස් අගය කරනා නෙවෙයි. මේ තමයි සත්‍යය. ආහනේ විදිහට මේ ලෝකය කියලා තියෙන තන්නේ කර දුකක්. දුකක පිළිලා තියෙන කියලක දන්නේ එක තමයි ලොකම සැපේ. අනිත්ක බුදුරජාණන් කියනවා අපි මිනිස්සුන්ට එන දුක පිළිබඳව බුදුහාගෙන මම කාදාවත් අව탁සිරු කරන්නේ නැහැ. දුක නම් දුක තමයි. නමුත් දුක දුක බව දන්නේ එක තරම් සැපක් මිනිසයාට ඇත්තෙම නැහැ කියලා. ඒක නිසා යෝනිසමංචකාරය කියලා කියන්නේ දුක ප්‍රමාණ කිරීම කරතයි. එහෙම නැත්නම් කියන්න පුළුවන් තමන්ගේ අවිද්‍යාව ප්‍රමාණ කිරීම මම මෙච්චර මෝඩෙක් කියලා දන්න එක තමයි යෝනිසමංස්කාරය කියන්නේ. මෙච්චර මට උපාධි තියෙනවා, මෙච්චර මට අරක තියෙනවා, මේක තියෙනවා කියලා කියන්නේ ඕදලා කොට ගන්න බැරි එකක් ආවක් ඒක. මම මෙච්චර තකතිරයක්, මම මෙච්චර මෝඩයි කියලා දන්නවනම් අන්න යෝනිසමංස්කාරය. එනිසා ඇතර යෝනිසමංස්කාරය කියලා කියන්නේ අපි ජීවිතේ දිහා බලන දෘෂ්ටි කෝණේ රැඩිකල් වෙනසක්. එහෙම නැත්නම් අම්මා අපච්චිලා දන්නේ නැති වෙනසක්. මෙතෙක් ගිය පාට වෙනස් පාරක්. ආන්නේ විදිහට ජීවිතය බලන්න ගියාම අපි අවුරුදු 6කට අඩු ළමයෙක්ගේ මනසට වැටෙනවා. අවුරුදු 6කට ඉස්සෙල්ලා අපි සංඥා අරගන්නේ නැහනේ. දන්නේ මොනවක්වත් දන්නේ හැමදේම අඩුයි. ඒකට ටෙන්ෂන් එක නැහැ. ඒසර තේරිල්ලක් නැහැ. කොයි එකත් එක දන්නේ නැහනේ. ආන්නේ එතන මේ සියල්ල දැනගත්තට පස්සේ යන පාර තමයි අපි යෝනිසමනස්කාරය කියලා ගන්න. ඒකට අපි තේරුම් අරගන්න වෙනවා. අපි යමක් තෝරලා ගත්තා නම් ඒක ඒකාන්තෙමට අහිණිය පිණිස හිටිනවා. ලැබෙන දේ ගත්තනම් කවදාකවත් වරදින්නේ නැහැ. කැමිනි දුක් පෙන්ලයි කියලා අපි සිංහලයේ තියෙන වචනේ ඒක මේ හදලා ගන්න හදනවනේ. මගේ කම්බිනේෂන් එක කියලා. මම හදලා ඩිස්පෙන්සර් කරලා ඒ ගන්න හැම එකම කාසිනෝජෙනික් ටෙන්ෂන් ප්‍රෙෂර් වෙත පැමිණෙන ඕන දෙයක් පාවිච්චි කර බලන කවදාකවත් හානියක් කරන්නේ නැහැ. තමන් විතරමයි. ඒක තමයි යෝගාවචර කියන්නේ. ඒක තමයි භික්ෂුව කියලා කියන්නේ. තමයි එන දෙයට ලැස්සලා එන එක. ඒක තද්ද යෝනිසමනසිකාරක. ඒකට චීන කියන්නේ ටාවෝයිසම් කියලා. ස්වභාවයට මුසු වීම. එන දෙයට ලැස්ත වෙන එක. ඒක තමයි මේ අද කාලේ තියෙන එක තියෙන්නේ girl guides and boy scout කියලා එකක් තියෙන්නේ. ගම කැලේට ගිහිල්ලා ඉන්න එක. මේ වගේ තියෙන ලක්ෂණ සොකම අතහැරලා ඒ වගේ තියෙන යෝනිසමනසිකාරය. ඒ නිසා මේ වගේ රිට්‍රීට් එකට එන්න මේ වගේ සාමාන්‍ය කවුරුත් වගේ එක බත්තරී සම්බල දෙන බතක් කාලා වේල බලු පැතුරුක පුතියගෙන ඉන්න ගන්න තීන්දුව හරිම රැඩිකල් ඒව යෝනිසෝමනසිකාරයට වැටෙනවා ඊට පස්සේ ඒක ජොලිය ඉන්න ඕනේ හැබැයි ඕක දෙල්ලුණු මදි කියන්නේ රස්නේ මදි කියන්නේ ගියොත් යෝනිසෝමනසිකාරට ලුණු මදි වෙනවා ඉන්න දේ කාලා හිටියනම් අන්න යෝනිසෝමනසිකාරය ෆුල් කම්බිනේෂන් එකට එනවා ඒක තමයි යෝනිසෝමනසිකාරය කියන්නේ මන්ද නැහැ මම මම අෂ්ටකතන දෙන්න හැටි පොතේ තියෙන්නේ භත මනසිකාර උපාය මනසිකාර කියලා. යෝනිස මනසිකාර කියලා කියන්නේ ඥානවන්ත නැත්තම් ඒක කියන්නේ වයිස් රිෆ්ලෙක්ෂන් කියලා. යෝනිස මනසිකාර කියන්නේ මොනවාක්වත් කරන්න ඉස්සලා ප්‍රകൃතියට යන එක මොනවා හදන්න කරන්න ඉස්සර වෙලා තිබිච්ච පටන් ගන්නකොට තියෙන ඒක එක අන්කාව් બ્લોක් මොනවාක් කරන්න තිබුණ හැටි තමයි හොඳ මේක. ඒකට රැඩිකල් දෙන උත්තරේ තමයි යෝනිය කියලා කියන්නේ ස්ත්‍රීලිංගයට. යොන්සමස්කාරය කියලා කියන උපත් ස්ථානට යන්න ඕන අපි. අපි වැඩෙන්න වැඩෙන අවුල වැඩි. මූල්‍ය අවස්ථාවට යනකොට කවුරුත් ප්‍රිය කරන ස්වභාවික දේ. ඥානියත් යනවා නම් තිබුණු තැනට මොනම ප්‍රශ්නයක් අවුවේ තියෙන ඔය මේ එක එක අපරය යන්න හදන ගතිය සූරා කෑම එක්ස්ප්ලොයිටේෂන් ෆ්‍රස්ට්‍රේෂන් ආර්ථික උද්දමන, පරිසර දූෂණ, ග්ලෝබල් වෝමින් මොකක්ද නැහැ. ඉතින් යෝසමස්කාරය ළඟ තියෙනවා විතර ණය උන්ට අවධානය ගන්න බෑනේ පිටතට නිදුවන්නේ. අවධානය ණය මුලට ගත්ත ගමන් යෝසමස්කාරය තමයි. අන්න ඒකේ ප්‍රශ්නේ එක කොටස අනෙක් කොටස කිව්වේ සති සම්පජඤ්ඤය. ඒකෙදි එච්චර ගණන් ගතව නෙවෙයි ප්‍රශ්නේ වෙයි යෝනිසමනසිකාරය ගැන ප්‍රශ්නයක් වෙයි මං හිතන්නේ. දැන් නෑ බෑ වෙලාව ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් වෙන අපිට මේලා සාකච්ඡා කරන ප්‍රශ්නයක් නැත්නම් අපි 1.30 2.30 දක්වා සැලසුම් කරලා තියුණා අපි ධර්ම සාකච්ඡා වැඩපිළිවෙල නිමා මෙතනින් සටහන් කරමු. මතක් කිරීමක් වශයෙන් අපි 2.30 දක්වා 3.30 දක්වා තේ ටිකක් බොන්න සක්මන් භාවනාවට වෙලා තියලා අපි 3.30ට නැවත මෙතන සාමිකර භාවනාවට රැස් වෙනවා. ඊට පස්සේ ආය සක්මනකට පස්සේ විපහායිතියට ධර්ම දේශනාවට රැස් වෙනවා. මේ මතක් කිරීමත් එක්ක අපි ධර්ම සාකච්ඡායි නිමා මෙතනින් සටහන් කරනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.